ධර්ම සාකච්ඡාව. මෙම ධර්ම සාකච්ඡාවට සහභාගී වන්නේ අම්බලන්ගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූ යනේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ වහන්ස පංචඋපාදානස්කන්ධය සහ පංචස්කන්ධය යන දෙක අතර සම්බන්ධතාවය පොඩ්ඩක් පැහැදිලි කරලා දෙනවනම් සංකත මදි සංකරණ තීති සංඛාරා කියලා පොදුවේ විග්‍රහයක් තියෙනවා සංකත මදි සංකරණ තීති සංඛාරා සංකතය සකස් කරනවා සංකතය කියන්නේ කොමන්ද හේතු ප්‍රත්‍යයෙන් හටගන්න කියන්නේ පොතෙන් කියනනම් පංචස්කන්ධය. පංචස්කන්ධයේ ඔක්කොම જાති ඇති නිවන හැර. නිර්වාණය පංචස්කන්ධයට ඇතුළු නැහැ. අනිත් ලෝක ධාතුවට ඇති සියල්ලම පංචස්කන්ධය ඇතුලේ තියෙනවා. පංචස්කන්ධ පංච උපාදානස්කන්ධ. ඒතකොට එතන සංකතම් කිව්වේ ඒ පංච උපාදානස්කන්ධය. රූපය, වේදනාව, සංඥාව, සංකාර, විඥාන. එතකොට දැන් එතෙන්දී රූපය කිනුවට කොටස් තියනවා නේද 28ක්. ඒ වගේම වේදනා, සංඥා, සංඛාර ඔක්කොම විවිධාකාර බෙදින් තියෙනවා. එතකොට එකක් එකක් ගානේ අභිසංකරණයක් තියෙනවා. කවුද අභිසංකරණය කරන්නේ? චේතනාව. චේතනාව තමයි අභිසංකරණය කරන්නේ. චේතනාවේ තියෙනවා අවස්ථා දෙකක් සහජාත චේතනා නානාක්ෂණික චේතනා කියලා සහජාත චේතනා කියන්නේ සිත් 89ම චේතනාව යෙදෙනවා සරුව චිත්ත සාධාන ඡායිතයක් නිසා ඒකෙන් විපාක සංස්කරණය කරන්නේ නැහැ මත විපාක සංස්කරණය කරන්නේ 89ම ඔය 89 ඇතුළත තියෙනවා 33ක්. ඒ 33 දෙනා තමයි නානාක්ෂණික චේතනා කියන පදයෙන් ගනු ලැබෙන්නේ. නානාක්ෂණික චේතනා 33යි. ඒ 33 අරුණාම ඉතිරි 56ක් තියෙනවානේ. ඒ 56 තමයි විපාක චේතනා 36යි ක්‍රියා චේතනා 20යි. ඒ ටික මතු විපාක උපදින දේවල් නෙමෙයි. ක්‍රියාසිත වල චේතනා ක්‍රියා මාත්‍රයි. විපාක සිත්වල චේතනා සිත් හය විපාක මාත්‍රයි. මතු ලිපදවන්නේ නැහැ. ඒ හැර අකුසල චේතනා 12ක් ලෞකික කුසල චේතනා 17ක් ලෝකෝත්තර මාර්ග කුසල චේතනා 4ක් එන 33. ඒ මාර්ග කුසල චේතනා 4ක් වෙන් කරන්න ඕනේ. ඒක සසර දික් කරන එකක් නොවන නිසා. මේ සංකතය ස්කන්ධ පහ සසර දික් කරන්න මාර්ග චේතනා අවශ්‍ය වෙන්නේ ඒවා සසර රට කියනවා මේ සසර කෙටි කර නැත්නම් ස්කන්ධ බර බහා තබන චේතනා ඒතර 29යි එන්නේ ඒ 29 දෙනා තමයි රූපස්කන්ධය සකස් කරන්නේ වේදනාස්කන්ධය සකස් කරන්නේ සංඥාස්කන්ධය සංස්කාරස්කන්ධ විඥානස්කන්ධ ඔක්කොම සකස් කරන්නේ මේ චේතනා 29 ඒ කොහොමද වෙන්නේ දැන් යම් කිසි කෙනෙක් ඇහෙන් වර්ණ රූපයක් දකිනවානේ. ඒ දකින්ද චේතනාවක් පහළ වෙනවා. රූපය රූපයේ චක්සු විඥාන චක්සුද්්වාරයෙන් දැකීම සඳහා ගන්න ඒ චේතනාව ඒකට කියන රූප සංචේතන. එරුණානේ රූප සංචේතන. ඇහෙන් දැක්ක රූපාර මොනිට පස්සේ සිතින් අරමුණු කරනවා. ඒකත් රූප සංචේතන. එතකොට සිතින් නැත නැත ඉතින් ඒ ලස්සන බලනවා නැත්නම් අවලස්සන බලනවා මොන හරි ඒ රූප වර්ණ රූපයේ තියෙන ආකාරයේ නැත නැත සිතින් නිර්මාණය කරගෙන බලනවා. ඒ තමයි රූප සංචේතන. ඒකත් සංඛාරය. ඊළඟට අපි මනුස්සයන් ප්‍රේ කරන බොහොම මිහිරි සංගීත හරි ගීත හරි එක්කෝ ස්තුති කතාවක් හරි මොන හරි දෙයක් අහන්න ඕන කන් යොමු කරනවා. ඒ ඇහිීම සඳහා යොමු කරනකොට ඒකට කියන ශබ්ද සංකේතන. ඊට පස්සේ අහලා මනෝද්වාරයෙන් නැවත නැවත මේක හිතර ගන්නවා. ඒක ශබ්ද සංකේතන. ශබ්ද ආරමුණු කරගන්න. ඔය වගේම මේ ප්‍රණීත සෝදා, මිහිදි සෝදා ආරමුණු කරනකොට චේතනාව ගන්ධ සංචේතනා ඒ නිසා නැවත නැවත ගන්ධාග්‍රහණය සඳහා සිත් පහළ කරගන්නවා. ගන්ධයේ හිතින් හිඳිනේ. ඒ වගේම රස, දිවෙන් ගන්න රස අරමුණ ඒ රස විඳ ගැනීමේ චේතනාව, රස සංචේතනාව. ඒ අරමුණු කරගෙන මනෝද්වාරයෙන් නැවත නැවත රස විඳිනේ කරනවා. අරමුණු කරනවා, සංහා කරනවා. ඒ වගේම කායික ස්පර්ශ වශයෙන් තුනක් තියෙනවා. පඨවි, තේජෝ, වායෝ එතකොට පඨවි ධාතුවේ තියෙනවානේ ලක්ෂණ හයක්. තද ගති, මෘදු ගති, බර ගති, සැහැල්ලු ගති, ගොරෝසු ගති, කිනිදු ගති. එයින් තමා ප්‍රේ කරන ඒ ස්පර්ශය අරමුණු කරන්න චේතනාවක් පහළ වෙනවා. පොත්බ්බ චේතනාව. ඒ වගේ පොත්බ්බ සංකේතනාව. ඒ වගේම තේජෝ, පඨවි තේජෝ. තේජෝ කියන්නේ සිසිලස උණුසුම. ඔය දෙක සඳහා සිත පහළ වෙන චේතනාව. ඒකත් පොත්සබ්බ සංචේතන. ඊළඟට සෙලවෙන ගතිය. වායය. සෙලවෙන ගතිය, පිම්බෙන ගතිය. ඒ අරමුණ ගැනීම කරනකොට ඒකත් පොත්සබ්බ සංචේතන. ඒ තුන නැවත නැවත හිතින් ගන්නකොට ඒත් පොත්සබ්බ සංචේතන. ඊළඟට සිතින්ම මවා ගන්න දේවල් තියෙනවා. සිතින්ම විචාරක කරනවා යම් යම් දේවල්. ඒ සම්බන්ධ වේදන චේතනාව ධම්ම සංචේතනාව. එතකොට නැවත නැවත පිටින් වඩමින් ඒ සංස්කාර වර්ධනය කරගන්නවා. ඉතින් දැන් මේ සංඛාර සබ්බ සංඛාර සමතෝ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළ තන නිවනට නම. සබ්බ සංඛාර සමතෝ. ලෝකයේහි ස්කන්ධ පංචකයේ තියෙන තාක්ම මේ සංස්කාර තමයි වර්ධනය කරනු ලබන්නේ. පහළ කරනවා වර්ධනය කරනවා. ඒවා නැවත නැවත ප්‍රතිඵල නිඳිනේ කරනවා. දැන් අපි ඇහෙන් රූප දැකලා ඒවා නැවත නැවත උපදවා ගන්න කුසල්ද කරනවා අකුසල්ද කරනවා. කනේ ශබ්ද අහලා ඒවා නැවත නැවත නිඳිනේ කරන්න කුසල්ද කරනවා අකුසල්ද කරනවා. ඔය වගේ දොරට හයේම තියෙන ඒ අරමුණු නිමිති කරගෙන කුසල්ද කරනවා අකුසල්ද කරනවා. අන්න අபிසංකරණය කරන හැටි. අபிසංකරණය කරනවා. ඉතින් මේ විදිහට බැලුවාම මේ චේතනාව කියන එක විත්ත ක්‍රියාකාරීත්වයක් ඇති කරගන්නවා. විත්ත ක්‍රියාකාරීත්වය. මොකද්ද විත්ත ක්‍රියාකාරීත්වය කියන්නේ? Taman එකට උපදනා චිත්තචෛතසිකයන් සම්පීඩනය කරනවා, සකස් කරනවා, මතු මතු භවයන්හි සැප දුක් විපාක දීමේ ශක්තිය නිපදවනවා. මේක තමයි සංස්කාර ස්වභාවය. ඒක අවිද්‍යා පත්‍ය සංඛාරා කියන පදයෙන් ගැලින්නේ ওই ටිකමයි. අවිද්‍යා පත්‍ය සංඛාර කියන්නේ මේ සංඛාර පහළ වෙන්න හේතු අභිසංකරණය කරන්න හේතුව නොදන්නකම අනිච්ච දුක්ඛ නාස දන්නේ නැහැ නාම රූප දන්නේ ස්කන්ධ දන්නේ ආයතන දන්නේ දහස් වහස් දහන්න පටිච්චසමුප්පාද දන්නේ නැහැ ඒ නොදන්නාකම නැමැති අවිද්‍යාව නිසා තමයි මේවට නැවත නැවත සංස්කරණය කරන්න හිත පහළ වෙන්නේ ඒකෙන් පුරෝගාමී වෙනවා තෘෂ්ණාව උපාදාන ඒවා පුරෝගාමීලා තමයි මේ චේතනාව කුසල්ද අකුසල්ද රැස් කරන්නේ. කුසල් රැස් කරන්නත් උපාදාන පෙරට වෙනවා. අකුසල් රැස් කරන්නත් උපාදාන පෙරට වෙනවා. මූලික සික්සක පළවෙනි සිත කියන්නේ වාරේක අරමුණක් දෙන්නා ඒකේ ඒ සිතට අනුව තෝරන්නට ඕන. දැන් අපි බලමු චක්සුද්්වාරික චිත්ත වීතියක් අනුව. දැන් එහෙම රූපයක් දකිනකොට පළමුවෙන් ඇති වෙන්නේ භවංග සංසතියකින්දී පංචද්වාර වර්ජන කියන ක්‍රියාහිත පහළ වෙනවා. ඒ සිතිනුත් අරමුණු ගන්නවා. ඒ සිතින් අරමුණු ගන්නෙ අරමුණු බලනවා නෙමෙයි. එයා කරන්නේ කොයි දොරටුවද මේ අරමුණ ආවේ කියලා දොරටුවට හරවනවා. එයා දන්නේ නැහැ මේක රූපයක් මේක සද්දයක් නම රූපේ අරමුණු දැක්ක නැත්නම් ඒක අරමුණු වුණා හිතට දකින්නවා නෙමෙයි. ඒ දොරටුවට හරවන එකයි එයාගේ වැඩ. එතන තියෙන්නේ විපාක මේ ක්‍රියා චේතනාවක්. එතන තියෙන්නේ ක්‍රියා විපාක මත විපාක දෙන එකක් නෙමෙයි. ඊළඟට චක්කු විඥාන හිත පහළ වෙනවා. ඒ රූපයේ දකින්න රූපයේ සුබ යයි සම්මත දෙයක් නම් කුසල විපාක චක්කු විඥාන හිත පහළ වෙනවා. අසුභයයි සම්මත දෙයක් නම් අකුසල විපාක උපේක්ඛාසගත චක්කු විඥානෙ පහළ වෙනවා. එතන තියෙන්නේ මේ රූප සංචේතනා කියන චේතනාවමයි. ඒකෙත් මත විපාක දෙනවා නෙමෙයි ඒක අතීත කර්මයක විපාක ඵලයක්. ඊළඟට පහළ වෙනවා ඒ අරමුණ පිළිගන්න ආකාරය වැනි සිතක් සම්පටිච්ච වෙන. ඒක විපාක චේතනාවක්. මත විපාක දෙන්නේ නැහැ. ඊළඟට පහළ වෙන සම්පීර්ණ කියලා ඒ අසවල් දෙය කියලා තීරණය කරන ආකාරයේ සිත. ඒක චේතනාවක් විපාක චේතනාවක් මත විපාක දෙන්නේ නැහැ. ඊළඟට පහළ වෙන බොක්කපණ කියලා ක්‍රියාසිතක්. ඒක ක්‍රියා මාත්‍රයි. ඒකේ චේතනාව තියෙනවා. ඔය කියන සිත් පහේ චේතනාව මත විපාක දෙන්නේ නැහැ. ආවර්ජන සිත, විඥාන සිත, සම්පටිච්ඡන, සම්පීන වොක්කපණ. එයින් දෙකක් ක්‍රියාසිත තුනක් විපාක සිත. ඒතකොට දෙකක්ම ක්‍රියා චේතනා තුනක් විපාක චේතනා. ඊළඟට තමයි ඒ කියන වත්තපන සිතෙන් තීරණය කරන කොයි පැත්තටද හරවන්නේ කියලා. ওই වත්තපන සිත දොරටුවක්. දොරටුවක් කියන්නේ පැත්තට හරවන දොරටුවක්. කුජ්ජලයාගේ సంతානයේ යෝනිසෝ මනසිකාරයේ කියන නූනට හුරුව කල්පනා කිරීම පුරුදු කළ තිබුණා නම් කුසල පැත්තට හරවනවා. යෝනිසෝ මනසිකාර්ය පුරුදු නොකර හිටියානම් දෙලින්ම අකුසල පැත්තට හරවනවා. ඒ කියන්නේ සුභ වශයෙන් ගන්නවා සමාස අසුභ වශයෙන් ගන්නවා එක්ක ඇලෙනවා නැත්නම් ගැටෙනවා. සුකුමුලාව. ඔය කියන ක්‍රමයට අකුසල චිත්ත වීතිකට හරවනවා. අයෝනිසෝ මනසිකාර්ය නුවණින් පුරෝ දැන් ලස්සන දෙයක් නම් දැක් හරි ලස්සනයි කියලා හිතනවානේ. එතනකොට මොකද වෙන්නේ? අන්න ජවන්සිත් 15න් ලෝභ මුල ජවන්සිත්. ඒකේ සෝමනස සහගත වෙන්න පුළුවන්, ditthිගත සම්ප්‍රයුක්ත වෙන්න පුළුවන්, සකංකාරිකව සකංකාරික වෙන්න පුළුවන්. ඒකේ චිත්තචෛතසික ධර්ම 20ක් එකවර පහළ වෙනවා. ඒ 20 දෙනාම කරන්නේ අරක අල්ලගන්න එකයි. ලෝභයෙන් අල්ලගන්න. එතකොට පළමුවෙන් කරන්නේ රූපම් පඨම චිත්තේන තීතං ဒ ුතිය චේතසා නාමං සතිය චිත්තේන අත්ථං චතුත්ථ චේතසා ඔය චිත්ත වීති තේලියක් යනවා තේලි කියන්නේ පළමුවෙන් ඇතුළේ රූප ආරමුණ ගත්ත චිත්ත වීතිය ඒක චිත්ත චිත්තක්න 14ක් යනවා තේලියට දැන් 5යි ඥාන සිත් 7යි සදාරමණ 2යි චිත්ත වාර 14ක් යනවා ඒ 14න් 7ක් තමයි අකුසල අකුසල පැති බැලුවාම අනිත් හතම එයින් දෙකක් ක්‍රියා අනිත් පහ විපාක. එතකොට මේ ජවන් සිත් සතේදී සියල්ලෙන් සියල්ල රූපයේ සම්බන්ධ අවබෝධයක් නැහැ. ඊළඟට තීතං ဒုတိ ය චේතසා ඊළඟට මනෝද්වාරික ජවන් වී සිදුවනවා. මේ තමන් ඇහෙන් ගත් අරමුණ දැන් මනෝද්වාරික ජවන් වීතියකින් ඊට පස්සේ රසින් දෙන්න යනවා. ඒකෙන් කරන්නේ ඒ චක්කු විඥාණයෙන් දුටු රූප අරමුණ නැත මනෝ විඥාණයෙන් දකින. ඒකට යනවා චිත්ත වාර 10ක්. ආවර්ජනා සිතයි, ජවන් සිත 7යි, සදාරම්මන 2යි. ඔය ඉහළ පන්තිය කියනකොට අඩු වෙනකොට සදාරම්මන දෙක අඩු වෙනවා. ඒකෝට ඒ චිත්ත වාර 10න් තුනක්ම එකක් ක්‍රියා දෙකක් විපාක. නැද ජවන් සිත හත තමයි අකුසල වුනේ. ඊළඟට නාමං සති චිත්තේන ඊළඟට තමයි නම දැනගන්නේ. මෙහවල් නම අහවල් දෙය කියලා නම සම්මුති දෙයක් නමක් දැනගන්නවා. ඒකටත් යනවා චිත්තවාර 10ක්. ආවර්ජින චිත්තයි, ජවන් චිත් 7යි, සදාරම්මන 2යි. ඔය ඉහළ මට්ටමේ. අත්තං චතුත්ථ චේතසා ඊළඟට දැනගන්නවා ඊළඟට චිත්ත ගීතයක් යනවා මේකෙන් අහවල් අහවල් දේ කරන්න පුළුවන්. අහවල් අහවල් අර්ථයක් මේකෙන් ගන්න පුළුවන්. ඒ කියන්නේ අපි හිතමු දැන් මුදලක් කාසියක් දැකන්නේ. ඉතින් කාසියෙන් කරන වෙලාව එයා දන්නවා. ඒක ඒක දැනගන්නේ හතරෙනි චිත්ත වීතිය. ඊට පස්සේ තමයි ඔන්න තදින්ම ඇලෙන ගැළඳ සිත් පහළ වෙන්නේ. ඊට පස්සේ ප්‍රශ්නේ ජවන් වාරිදි තමයි ලෝභ වශයෙන් ඇලෙනවා තදින්ම. උපාදාන වශයෙන් මඟන්නවා තදින්ම. ඒවා තමයි කෙලින්ම බරපතල අකුසල්. ඒ වගේම කුසල් පැත්තන බරපතල කුසල් වෙන්නේ. දැන් කුසල් පැත්තට හරවනකොට අර වොත්සපන සිත යෝනිසෝ මනසිකාරයේ පුරුදු කුජලයාට කියන්නේ සංචිත්ත සංකාණයට ඒ සදා මේ වොත්සපන සිතෙන් හැරෙන්නේ කුසල පැත්තට. දැන් ලස්සන මලක් දැක්ක කියලා හිතමු. මලක් දැක්ක කුජලයාගේ වොත්සපන සිතෙන් කුසල පැත්තට හරවනවා මේ මල බුද්ධ පූජාට පූජා වේවා නැත්නම් මේ මල අනිත්‍යයි ආදි වශයෙන් හිතන පළමුවෙන් කරන්නේ දැකීමේ චිත්ත වීතියයි. ඒකයි රූපම් පඨම චිත්තේන පළමු චිත්ත වීතියෙන් රූපය දැක්කා. තීකම් ဒုတိ ය චේතස දෙවෙනි චිත්ත වීතියෙන් තමයි අතීත අරමුණු වශයෙන් මේ රූපය හිතින් ගන්නවා. රූප අරමුණ. ඒකේ චිත්ත වාර 10ක් යනවාර වගේ. ඊළඟ නාමයේ මේ කහවල් දෙය කියලා නම සිහිපත් වෙන චිත්ත වීතියම තුන්වෙනි ඊට අත්සන්තත් මේකෙන් අහවල් වැඩේ කරන්න පුළුවන් කියලා හතරෙනි චිත්ත වීතිය යනවා. ඊළාට තමයි දැන් යෝනිසෝ මනසිකාරයෙන් නිදන්නේ. ඒ නිසා මේක එක්කෝ හරවන බුදු ගුණයට මේ මේ මල පිරිසුදුයි මේ බුද්ධ පූජා වේවා. මේ වර්ණයෙන් බුද්ධ පූජා වේවා. එහෙම නැත්නම් හරවන මේ මල මේ මල අභ්‍යන්තරයේ තියෙන්නේ රූප කොටස් 7ක් නේද 8ක් සුද්ධාස්තක රූප සමූහයක් එයින් පළමුවෙන් එහාට දිස්ුනේ වර්ණ රූපය ඒක ඇතුළේ තියෙනවා පඨවි ආපෝ තේජෝ වායෝ ඒවා ගන්ධ රස ඕජා අන්න රූප ටික හැරෙව්වා ඊළාට හරවන්නේ රූප අනිත්‍ය දුක්ඛ අනාත්ම එතකොට ඒ ඔක්කොම කරන්නේ පස්සෙනි ජවන් විසින් පස්සේ පස්සෙනි ජවන් සිතාර්ථය කියන්නේ ඒක සම්පූර්ණයෙන් බරපත් බරපතල කුසල ඒකට මහත්මෝ මේ ජවන් වීසි පහක් ගියා කියන එකට සත්පරයක් නැහැ සත්වරින් කෝටියෙන් පංගුවක් නැහැ. ඒ තරම් කෙටි වේලාවක ඔක්කොම සිද්ධ වෙනවා. ඒ ඔක්කොම සිද්ධ වෙන්නේ චිත්ත නියාමය. කාගේවත් මෙහෙවීමක් සංවිධානයක් නෙමෙයි චිත්ත නියාමය. එතකොට ඒ චිත්තචෛතසික ධර්මයන් අතරත චේතනාවට ලැබෙන මූල තැනක්. චේතනාව තමයි මේවා සංස්කරණය කර කර ඉදිරියට යවන්නේ චිත. ඉතින් හැබැයි ඒක පූර්වාංගම වෙන්නේ චිත. චිත නැත්නම් චේතනාවක් නැහැ. නිසා මනෝපුබ්බංගමා ධම්මා කිව්වනේ හැම චිත්තචෛතසිකයකටම කියන්නේ හැම චෛතසිකයකේ මුල සිත. සිත තමයි ප්‍රධාන ඉතුරුමා. අනිත් ඒවා සිත එක්ක පහළ වෙන්නේ. ඉතින් ඒවත් අර වගේම ඒ විදිහටම එකක් එකක් එකකට ප්‍රත්‍ය වෙන ක්‍රම තියෙනවා. දැන් පස්සේ ප්‍රත්‍ය වෙනවා සහජාසඤ්ඤමඤ්ඤ ඊළඟට නිස්ත්‍රය නිස්ත්‍රය ඊළඟට උපනිස්ත්‍රය ඊළඟට ආහාර ආහාර ඊළඟට අත්‍ය සංප්‍රයුක්ත අත්‍යවශ්‍ය ප්‍රත්‍යසාරක ගොඩෝකෙම පස්සචායතකයේ ඒ චිත්තචායතකයන් ප්‍රත්‍ය වෙනවා වේදනාවත් ඒ වගේ සහජාත අඤ්ඤමඤ්ඤ සංප්‍රයුක්ත උපනිස්ත්‍රය සංප්‍රයුක්ත ඊළඟට සංප්‍රයුක්ත අත්ති අවිගතය ඔය ප්‍රත් ඉන්ද්‍රිය ඔය ප්‍රත්‍ය රාශියකින් වේදනාව ඉතිරි ධර්මයන්ට ප්‍රත්‍ය වෙනවා ඔය වගේම චේතනාවත් සහජාත අඤ්ඤමඤ්ඤ නිස්ත්‍රය වගේම උපනිස්ත්‍රය ඒ වගේම ආහාර ඊළඟට සම්ප්‍රයුක්ත අත්ති අරිගත සත්‍ය අටකෙන් චේතනාව ඒ චිත්තචෛතසිකයන් සහයෝගී දෙනවා ශක්ති වෙනවා ඒ බොහොම සියුම් තැනක් ඕක ඉතින් මේවා එකක් එකක් ගානේ කියන එක දිග වැඩි නිසා තමයි සංකත මදු සංකරෝති සංඝාදා කියලා කියන්නේ මේ සංකතය සංකත කියන්නේ හේතුඵල ධර්මයෙන් හටගන්න පංචස්කන්ධය. ඒක එක තැනක පංචස්කන්ධය සකස් කරනවා. ඒකා සාස්ථාන කියන එක බොහෝම මේ ක්‍රියාකාරීත්වයෙන් ඉහළ තැනක් ලැබෙන ධර්මතාවක් සංකාර කියන්නේ. දැන් සංස්කාර ස්කන්ධ කියනකොට චේතනාව ප්‍රධාන ඡායක 50ක් කියනවා. සංස්කාර ස්කන්ධ කියනකොට වේදනා සංඥා ඇර ඉති ඡායක 50ම සංස්කාර ස්කන්ධය. තව තියෙනවා කාය සංඛාර, වචේ සංඛාර, චිත්ත සංඛාර කියලා තුනක්. කාය සංඛාර අස්සාසුපස්සාස. වචේ සංඛාර විතරක ਵਿਚාර දෙක. චිත්ත සංඛාර වේදනා සංඥා. ඒ දෙක තියෙනවා. ඒක තවිජ්ජා පත්‍ය සංඛාරා කියනකොට චේතනා 29. කුසල කුසල චේතනා 29. විපාකදී විපාක ප්‍රතිසන්දිදායක කිනිකයි. ප්‍රතිසන්දිදායක චේතනා 29ක් තියෙනවා. ඒක තමයි අවිද්‍යාපත්‍ය සංකාරය. පුඤ්ඤාභි සංකාර කියලා 13යි, අපුඤ්ඤාභි සංකාර කියලා 12යි, ආනන්ජාභි සංකාර 4යි. සියල්ල 29. හරි. ප්‍රතිසන්දියට බලපාන. ඒ කියන්නේ මරණාසන්න මොහොතේදී කාගේවත් කැමැත්තක් අනුව නොව කර්ම ආනුභාවයෙන්ම කර්මානුභවයෙන්ම ওই තුනෙන් එකක් එළඹ සිටිනවා මරණාසන්න මොහොතේ මරණාසන්න ජවවලට. තමන් කරගත්ත කර්මය නැත්නම් කර්මයේ කරන්න ලැබිච්ච උපකරණයක් නැත්නම් උපදින තැන ලකුණ. ওই කරුණු තුනෙන් එකක් එනවා එනවා මේ කර්ම බලයෙන් උපත්තාති කියලා කියන්නේ. කර්ම බලයෙන් හිතට වැටෙනවා. ඒකෙත් කියනවා දැන් ගරු කර්මයක් තියෙනවා නම් ඒක මුල තියෙනවා. අනිත් ඔක්කොටම ඉස්සලා ඒක එනවා. ගරු කර්ම කියන්නේ පංචානන්තරී කර්ම, නීති නිසුදුසු කර්ම. අකුසල පැත්තේ. කුසල පැත්තේ නම් අස්ස සමාපatti. උපචාර සමාධි, අස්ස සමාපatti හා විපස්සනා ඥාන. ඒවා ගරු කර්ම. ඒවා ඉස්සරහා තියෙනවා. එහෙම එකක් නැති කෙනෙකුට ආකීර්ණ කර්ම ජීවිතේ වඩාත්ම පුරුදු කරපු දේවල් ඉස්සරහට එනවා. එහෙම නැති කෙනෙකුට ආසන්න කර්ම. ආසන්න කර්ම කියන්නේ ඒ තම මරණයට සමීප වේලාවක සිදු කරගත්ත කර්ම කර්මයක්. අනික කතා කර්ම. අර මුලින් කියපු තුනම නැත්නම් ඊට පස්සේ ජීවිතේ අමතක වෙච්ච දේවල් තියෙනවා. එක පූර්ව භවයේදී අර අපරාපරිවේදිනී දේවල් තියෙනවා. ඒකක් එනවා. ඒක තමයි අප මේ කටස්ථා කර්ම. ඒවා කර්ම බලයෙන් කර්මයේ පිහි වෙනවා නැත්නම් මේ තවත් අවශ්‍ය වෙච්ච උපකරණයක්. දැන් අපි දානයක් දුන්නා නම් දානෙ දෙන්න භික්ෂුන් වහන්සේලා. නැත්නම් දාන වස්තු ආසන පැනවීම ඔවා සිහිපත් වෙලා එනවා. කර්ම නිමිති. දැන් බණක් ඇහවනම් ඉතින් මේ ධර්ම ධර්මාසනේ ධර්ම සතිකයන් එහෙම නැත්නම් මේ වාඩිලා හිටි ස්ථානයේ වගේ දෙයක් තේනවා. භාවනා කළා නම් ඒ සම්බන්ධ අරමුණක් තියෙනවා. ඒ ඔක්කොම කර්ම නිමිති. දැන් සතුන් මැරීම ආදීටත් ඒ වගේ තමයි සමාන කුසලයක් නම් කරන්නේ කියලා අකුසලයට සම්බන්ධ උපකරණයක් සිහි වෙනවා. ගති නිමිති කියන්නේ උපදින තන සම්බන්ධ ගත නිමිත්තක්. අර එක්තරා රහතන් වහන්සේ නමක් හිටියා. මේ රහතන් වහන්සේගේ පියතුමා දඩයක් ආදී. ඉතින් රහතන් වහන්සේ තමයි විසුත රහත් වෙලා උන්වහන්සේ නිතර නිතර ධානයන්ට ආවාද කළා. ඔය වැඩේ අත්හරින්න, ඔය වැඩේ අත්හරින්න. නෑ, අත්හැරියේ නෑ. පස්සේ බලෙන් මහාන කරවා ගත්තා. බලෙන් මහාන කරවාගෙන සාමනීර භාවයෙන් තියාගෙන උපස්ථාන කළා. ඉතින් උපස්ථාන කරමින් ඉන්න අතරේ ඉතින් වයෝවෘද්ධ වෙලා ඔන්න ගති නිති පහළ වුණා. ඉතින් කෑ ගහලාගෙන ඔන්න බල්ල වෙනවා බල්ල වෙනවා බල්ල වෙනවා කියලා. ශේෂයන් අර බල්ලන් පිරවා දාන්න දඩේ මේකේ ඒ කර්ම නිමිත්තාව. ඒකල රහතන් වහන්සේ තේරුම් අරගෙන කාමනීය රැත්තන්ද කැපකරු රැත්තන්ද කියලා වහාම මල් එකතු කරලා චෛත්‍ය ළඟ මල් ආසනයේ මල් වලින් පෙරේවා. පුරවන ඇඳ පිටින් උස්සගෙන ගියා. ලේදාවට කුසාලයේ මෙන්න මහසෙරුන් වහන්සේ උදෙසා මල් පූජාවක් කියන අත ගන්න අත ගන්න සාදු කියන්නේ. තේරෙනවා ඉතින් ඇහෙනවා. ඉතින් ඒකට මල් පූජාවට අත ගහලා සාදුකාර දුන්නා. එතකොට ඔන්න ඔන්න අම්මලා එන අම්මලා එන අයින් එන්නේ. අන්න දීලෝක ගත නිමිති පහළට. <laughs> පස්සේ රහතන් වහන්සේට ඒක ටික දීලා තියුණකින් අපවස්සලා දෙව්ලෝ උපන්නා. අර ගති නිමිත්ත ආවේ කර්ම නිමිත්තක් ආවේ ඊට පස්සේ ගති නිමිත්තාව. එහෙම තියෙනවා. අර තමන්ගේ දැන් ආසන්න කර්මත් ওই වගේම ඉස්සරහා තියෙනවා. අර සුවංගිරි කණ්ඩ කියලා අපේ ආරණ්‍යයක් තියෙනවා. එතන සතනගිරි පම්බති කියලා පුරාණ නම. ඒක වැඩි හිටියා චුල්ල පින්ඩපාතික තිස්ස කියලා රහතන් වහන්සේ නමක්. ඒ රහතන් වහන්සේ අසා ගම්වල තමයි සිල්පා කියන්නේ. ඔය ගමක කිසි කෙනෙකුට අපායට යන්න දෙන්නේ. හැබැයි ඒ ගමට ආසන්න ගමක් තියෙනවා දමිල දෝවාර කියලා. දෙමිල දොර දැනුත් තියෙනවා. දැනුත් කියන්නේ දෙමිල දොර. ඒ ගමේ 55 වෘද්ධක් දිලි බාපු මිනිස්සෙකිට දිලි වැද්දේ. කවදාකවත් බනහලා නැහැ. දන් දීලා නැහැ. සංඝයාට දෝත නගවදලා නැහැ. මේ රහතන් වහන්සේගේ දිවසට ප්‍රයෝණ එයා අද මැරෙනවා. අපායට යනවා. ඒ නිසා වැඩියා ගෙදර මිඳුලෙට. එළ ගෙදර උපාසිකාටික මම මේ ලෙඩා බලන් ආවා ආසනයක් වන්නවන්නේ. ඉතින් මේ ලෙඩා ඇඟේ ඉන්නවා. ඉතින් ලෙඩාට අනේ හාමුදුරුවෝ මම පුරුදු නෑ එන්න එපා කියන්නේ. පස්සේ රහතන් වහන්සේ කිව්වා ලෙඩාට මේ මට ඕන. ඒ නිසා ආසනයක් වන්නවන්නේ. ඒ ඇත්තටම කරුණාව නිසා එහෙම කියන්නේ නැත්නම් කියලා කියනවනේ. ඉතින් ඔන්න දෙදා ළඟට ඉතින් මෛත්‍රියෙන් ඉඳින් කතා කරන්නේ ඉතින් උපාසක මහත්තයෝ දැන් වා ගිලන්නේද දැන් හොඳ නේද පන්සිල් ගන්නද හොඳයි ආනන්ද මන් නම් දන්නේ කිව්වොත් කියන්නේ නමස්කාරේ කියුවා ඉතින් තිසරණේ කියුවා අනේ තිසරණේ සතියම්කේ සංඝං කරණං ගච්ඡාමි කියලා ඉවර වෙච්ච ගමන්ම දේව ගැලවෙන වැටුණා අර දිලිබාබු කර්මයේ විපාක මෙලව. අය වචන කියන්න බැරි වුණා. ඉතින් ඔය ටික දැනගෙන තමයි රහතන් වහන්සේ වැඩි. තව විනාඩියක් දෙකක් ඉස්සර වුණා නම් ශික්ෂාපද ඇචේවයි. ඉතින් ඒ වෙලාවට සිහිය තියෙන මනුස්සයාගේ පස්සේ උපදෙස් කරන උපාසක මහත් කිසි බයක් හිතන්න එපා. දැන් ওই සිසරණය මුල සිට අගට අගටම වට හිතින් කියවන්න. හිතින් කියව කියව ඉන්න කිව්වා. ඒ විදිහට කරා. හැදෙන්නේ අන්තිම මොහොතනේ කවුරුන දුකටපත් වුණාවනේ වගේ ඕනනේ අනේ මිනිස්සයා මැරිලා ගිහින් චාතුරු මහරජාගේ දිවි ලෝක උසන්න එදා හන්දෑවේ රහතන් වහන්සේගේ සක්මන් කෙළවරට ආවා එළ වැන්දා වැන්දලා කිව්වා ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේ ආර උදේ ගිහින් සිල් දුන්නේ මතනේ තිසරනේ ඉතින් ස්වාමීන් වහන්සේ තිසරනේ දීපු නිසා මම චාතුරු මහරජාගේ උපන්නා වංශික වුණා නම් මං ඊළඟට යන්න කියලා. ඉතින් රහතන් වහන්සේ කියන්නේ ඉතින් මේක තමන්ගේ පාඩුවනේ ඒ වෙලාව ඇදිව ගැලවම අනිකොමද කියවන්නේ. නමුත් දැන් ඉතින් අපාට නොවැටෙන්නේ ඔය දෙවලෝ ඉඳගෙන පින් කරගන්න කියනවා. බනහන්න තියෙනවා දෙවලෝ. ඒ වගේ ඉතින් අර ආසන්න කර්ම ඒවා. ඒවා කියන්නේ ආසන්න කර්ම. එයාට ඒක සිහි වුණා. ඒවා යටපත් වුණා. ගතිය සුගතියකට ගියානේ. සුගතියට ගියන් පස්සේ ඒ ඒ විපාක ලැබෙන්නේ නැහැ. අය මනුස්ස ලෝකයට ආවම බලන්න පුළුවන්. මනුස්ස ලෝකයට ආවම කර්මඵල දෙනවා. දෙනවා දෙනවා දෙන්න පුළුවන්. හැබැයි හොඳ කල්යාණ මිත්‍රයෙක් ඇතිව බණ භාවනා කරලා ධ්‍යාන වඩා බඹලෝ යන්න පුළුවන්. එහෙම නැත්නම් මාර්ගඵල ලබන්න පුළුවන්. ඒවා කරගත්තොත් අර ඔක්කොම එකට එනවා. දැන් ওই රහත් වෙන රහතන් වහන්සේලා තුනක් සිතු ආර්යයන් වහන්සේලා ඔයක කොච්චර කර්ම තියෙනවද නේ? ඒවට විපාක දෙන ඉඩ නැහැ. ඒවා යටපත් වෙනවා තමන්ගේ උසස් ප්‍රතිපත්ති කුසල නිසා. ඉඩක් තියෙන්න ඕන. ඉඩක් තියෙන්න ඕන නැත්නම් පෙනෙන්නේ නැහැ. නැත්නම් අවකාශ ලැබෙන්නේ නැති යනවා. එහෙම තමයි ඒකවත් ලොකු මේ සතර කරපු කෙනෙක් තියෙන්න ඕන කාට හරි උදව් වෙච්චි. පුළුවන් පුළුවන් පුළුවන් අපි කල්පයකට වරක් ගන්න ඔය අම්මලාත් ඔක්කොම පුළුවන් පුළුවන් හැබැයි වෙනසක් වෙන්නේ බඹලව දැන් බ්‍රහ්ම ලෝකවල එක එක ධානතලවල බ්‍රහ්ම ලෝක තුනක් තියෙනවා ඒ තුනෙන් තුන්වෙනි එකට යන්න පුළුවන් මහා බ්‍රහ්ම වෙන්නේ කියනවා. දැන් ඔන්න බ්‍රහ්ම පාරිසජ්‍ය, බ්‍රහ්ම පුරෝහිත, මහා බ්‍රහ්ම කියලා පළවෙනි ධ්‍යාන තලයේ භූමි තුනක් තියෙනවා. දැන් බ්‍රහ්ම පාරිසජ්‍ය උපදිනවා. ඊළඟ දෙවෙනි ධ්‍යාන වැඩුවා නම් පරිත්තාබ, අපමානාබ, ආබසරෝ තුنين පරිත්තාබ බඹතලිය උපදිනවා. තුනේ ධ්‍යානෙට වඩා තුනා නම් පරිත්ත සුභ, අපමාන සුභ, සුභ කියන එක තුනෙන් පරිත්ත සුභ බඹතලිය උපදින. එහෙම කියනවා. එහෙම තියෙනවා. හැබැයි මේ බමලෝ ගියාම ස්ත්‍රී පුරුෂ බෙහෙදයක් නැහැ. ඒගොල්ලෝ කාම විරාග භාවනාන කරලා තියෙන්නේ. එහිදී ගහාන, ජීවහා, කායන ප්‍රසාද රූප තුන නැහැ. ගන්ධ තුන දැනෙන්නේ දිවට රස දැනෙන්නේ ඇයි ආහාර ගන්නේ නැහැ. කායට සීතලනුසුම ස්පර්ශ වෙන්නේ ඔය තුන අක්‍රිය වෙනවා. හැබැයි චක්සු ප්‍රසාද, සෝත ප්‍රසාද තියෙනවා. බුදුබණ අහන්න සුදූරු දකින්න ඒ වාගේ අවශ්‍යතා නිසා. අනිත් ප්‍රසාද තුනම ක්‍රියා කරන්නේ. ඒවා යටපත් වෙලා නිවරණ පහළ වෙන්නේ නැහැ ඒ බඹසලේ ඉන්නකොට. හැබැයි බඹසලේ ඉඳලා ඉතිරි ධ්‍යාන වඩාන්න පුළුවන් ඉහෙලටම. ඒකට බාධාවක් නැහැ. කොහොමද කාලයක් ඉතින් ඉන්නවද? ඒ ඒ බඹසලේ සාවස් ප්‍රමාණ කියලා. ඉතින් කවුරුද ගමන් අම්බලෝ ගිහිල්ලා ආපහු අවුරුද්දෙන් වයිපදින්න බැරි. අවුරුද්දෙන් එන්න බෑ. ඈ ඒ හැමෝටම බෑ නෑ නෑ හැමෝටම බෑ කියන්නේ නියත විවරණ ලබාගත් බෝසතුන් වහන්සේලා පමණයි අතරකදී එන්න පුළුවන් වෙන්නේ අනික කාටවත් එන්න බෑ බැරි කාරණා මොකද තමන් උපන්න භවයෙහි බැඳීම නිසා තමන් උපන්න භවයෙහි භවනිකාන්තික ලෝභය කියලා බැඳීමක් තියෙන. ඒ නිසා එන්නේ නැහැ. නෑ අස්ස දුස්සක්යෙන් තමයි කියන්නේ. ඉතින් අසඤ්ඤතලය අරූපතලය මේ ඉහළ තැන් වලින් අසඤ්ඤතලයයි අරූපතලයයි. ඒවාට ඉතින් බෞද්ධ යන්නේ නෑනේ. අස අරූප ලෝකෙට නම් යනවා. අසඤ්ඤතලය කියන්නේ බොහෝ සෙයින් අබෞද්ධ යෝගීවරු. අසඤ්ඤතලයට. අරූප ලෝකෙට යන්න පුළුවන්. එහෙ ඉතින් චතුරාර්ය සත්‍ය කලින් සෝවාන් වෙලා නොහිටියා නම් එහෙකින් මාර්ගඵල ලබන්නේ. ඒක අභව්‍ය කියන්නේ. සොයාවලා ගිය පුළුවන්. ඉතිරි මාර්ග පාලකයන්. අය පහල දෙන්නේ නැති එදිම රහස් වෙනවා. ඇත්තමයි. ඒ ත්‍රිසං ආත්මේ උපන්න නම් ඉතින් ආත් භාව දහස් ගණන් දසදහස් ගණන් තව තවත් ඒ දුක් ජීවිත වලට පස්සෙදී තමයි යන්නේ. ඉතින් හැබැයි මෙහෙම එකක් තියෙනවා. නියත මිසිදුරු නොගත් කෙනෙක් නම් ඒක නැත්තා කල්ප විනාශයන කොට සුගතියට එනවා. එතකන් ඉතින් මේ දුක් විඳින්න වෙනවා. දැන් හැම තිරිසන් සතා, പ്രേතයන්, අසුරයන් එතකොට නිරිසතුන් අතරින් නියති මිසිදුරු ගත් කාර්යය හැර ඔක්කොම ඉන්නෝන්නේ බඹලෝ යන්නේ. කල්ප විනාශයදී. ඉතින් මහා කල්පයක අන්තර කල්ප 80ක් නම් තියෙන්නේ ඒ 20යි මේ ලෝකේ මිනිස්සු ඉන්නේ. අනිත් කාලින් බමුතලේ. අනිත් කාලින් බහම ලෝකවල. ඒ නිසා මේ කාන්තා පස්සට ධ්‍යාන වඩන්න පුළුවන්. ඒ වරන් අර සූකර කෝතිකා කතාව අහලා දෙන්නේ. අහලා නැද්ද? දැන් නම් හතයි කාලා. බුද්ධ පූජාව කවුද ලෑස්ති කරන්නේ? එහෙනම් සාමාජික කියන්නේ ආ ආ. සම්මාන දෙකක් ගන්නවා. මෙස් කියලා ඉවරලා යනවා. එතකොට සූකර පෝතිකා කියලා බුදුරජාන් වහන්සේගේ කාලේ ඊරි පැටික්කයක් හිටියා. බුදුරජාන් වහන්සේ පිටිසුඟා යනකොට රජගහනුවර මේ කහල ගොඩක කුණු අවස් අවස්යෙන් ඊරි පැටික්කි. බුදුරජාන් වහන්සේ සිනා පහළ වුණා. ආනන්ද ස්වාමීන් වහන්සේ මොකද සිනා පහළ වුණේ? ආනන්දේ බලන්න මේ ඊරි පැටික්කි බඹලෝ හිටිය කෙනෙක් නේද? ඉතින් අහව පිළිවෙල. කාශ්‍යප බුද්ධ ශාසන කාලයේදී කිකිලිය. ඒ කිකිලිය මෙහෙණින් මහසලාගේ ආශ්‍රමයක් ආශ්‍රයයෙන් ඉතල හැසිරෙනවා. ওই දාන ඉඳුල් ටිකක් කකා මේ කිකිලියට බුදුබණ ඇහිලා ඇහිලා හිතට හැදිලා රජ කුමරියක් වෙලා උපන්නා. ඒ රටේ උබ්බරී කියලා. ඒ රජ කුමරිය පෙර වාසනාවට ඒ මිනිසත්නේ පැවිදි වුණා. පැවිදි වෙලා මේ වැසිකිලි වලවල් තියෙන්නේ. ඒ වැසිකිලි වලවල් වල මෙහෙණින් වහන්සේගේ වැසිකිලි මෙහෙණින් වහන්සේලාට තියෙන විනය නීතියක්. වැසිකිලි වල වහන්න තහනම්. ඒකට ඒ වැසිකිලි වලේ සිලිසිලි ගාලා පණුව දැක්කා. දැක්කාම කුලවක සංඥාව ඇති වුණා සුබ භාවනා. කුලවක සංඥා. ඒකෙන් ප්‍රථම අධ්‍යාන ලබාගෙන බඹලෝලියක්. බ්‍රහ්ම පාරිසද්ධිය උපන්නේ. ඉතින් බබලව ඒ නිමිත අවශ්‍ය කාලයක් ඉඳලා ආවායතනයක් මනුෂ්‍ය ලෝකෙට බරණැස් නුවර සිටු කුමරියක් වෙලා උපන්නා. නැවත වරක් තවත් ඒ නගරෙම තැනක උපන්න ඒ කුමාරයක් වෙලා. ඊට පස්සේ මේ ඇවිල්ලා උරුපැති ඉරිපැතික්යක් වෙනවා. ඒ සංසාර ස්වභාවය. ඉතින් ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කිනා පහල කරේ නිකන් නෙමෙයි අනාගතයේ මේ එලිපැටි කිය රහස් වෙනවා මේ බුදු සසුනේ. පස්සේකින් ඔය ඒකට බුදුජානක විශේෂ දේශනාවක් කළන සංහා වර්ගී ගාථාවක් කියනවා යථාපු මූලිය අනුපද්ද වේදන්නේ. යථාපු මූලිය අනුපද්ද වේදන්නේ සින්නෝ පිරුක්කෝ පුනරේව රූහති. ඒවම්පි සංහානුසේ අනුහතේ නිබ්බත්ති දුක්ඛ මිදම් පුනක්ෂණ. යම් කිසි ගාහක මුල නොසින්ද අතු කතර සිඳිනවානේ මුල ශක්තිමත් තියෙන නිසා ගහ නැවත දලුදා අතුපතර හැදෙනවා. ඒ වාගේ තෘෂ්ණාව සහ මුලින් උදරන්නේ නැතුව ධ්‍යාන වඩලා බඹලෝ ගියා. අයමත් මේ දුක්ඛිත ජීවිතවල තියෙනවා. එසා තෘෂ්ණාව සින්දුත් තමයි නැවත මේ දුකටපත් නොවන්නේ කියන එක තෝරලා දෙන්නේ මේ ගාථා දෙසුවා. ඊට පස්සේ මේ ඊරිපැතිච්චේ ඒ ආත්මෙන් චුත වෙලා ගිහින් උපන්න කාවරි පත්තනේ මේ මේ ඒත් මේ වැඩි පුත්‍රයෙකු දුවක් කියලා. තා සුක්කාරක පතුලේ තාසනෙක උපන්න. ඊට පස්සේ ගියා ස්වර්ණ දීපේ. කියන්නේ බුරුම රටේ. එහෙකින් රජ කුමරියක් වෙලා උපන්න. ඒ පිනක් අප්‍රමාණ පින් තිබිලා තියෙනවා මේ මාළු වෙන හැටි. ඊට පස්සේ ඒ කාලේ පින් කරලා පින් කරලා ලංකාවේ උපන්නා. රුහුණේ. ලංකාවේ ඉපදිලා දුටුගැමුණු රජුගේ අමාත්‍යයේ සිටියා ලකුණ්ඩක අම්බරිය කියලා. එතුමාගේ බිරිඳ බාටපත් වුණා. ජීවත් වුණේ තිස්සමහාරාමේ. එක දවසක් ඔය තුලාදාර පබ්බත කියලා තේනානේ නිමලුව සේනාසනයක් දැන් නිමලුව කලංගර තිස්ස පබ්බත කියලා කියන එකට. ඒ පර්වතයේ තියා මහා අතුල කියලා රහතන් වහන්සේ නමක්. මේ රහතන් වහන්සේ සිතමහානාම පින්නපාත වෙනකොට මේ කියන අමාත්‍ය දේවිය දානි පිළිගන්නවා. ඒ රහතන් වහන්සේ ආශ්‍රමයට ගිහිල්ලා සංඝයාට කිව්වා අපේ බුදුරජාණන් වහන්සේ සිනා පහල කළ ඊරිසැට ඉක්මනට දානි දුන්නා කියලා. ඕක කටින් කට මෙතනට ආරංචි වුණා. එතකොට මෙතිරි මහා සංවේගයක් ඇති වුණකොට ඇත්තට පෙරවිසු ආත්ම තේන ධාතිසුම ඥානෙ පහළ වෙන එක ධ්‍යාන බලයක් නෙවෙයි. ඒකත් එක්තරා කුසල විපාකයක්. ඉතින් ඇත්තටම එතුමිය ලොකු සංවේගයකට පත් වෙලා සමන්ගේ ස්වාමියාට වැඳලා මෙහි නිසස්නේ පැවිදිලා. පැවිදිලා මහා සතිපට්ඨාන සූත්‍රය අහලා සෝවන් වුණා. පිසුමහරාම. අර කියපු සලාධාර පර්වත සේනාසනයේදී ආශීවිසෝම සූත්‍රයන රහත් වුණා. පසු කාලයේ සිටුමිය හේන්වම් පානකොට ওই විස්තර ඔක්කොම ප්‍රකාශ කරලා අනිත්‍යය සංවේගයට පත් කරලා පින්නම් පෑවා. මේ සංසාර ස්වභාවය කියන්නේ. ඔන්නතන සඳහන් වුණානේ ධ්‍යාන වඩලා හිතියා කියලා අයමස් වෙනවා කියලා පාසහයටනේ. ඒ වගේ සුදු වෙනවා. ඒ නිසා දැන් එතන තුනනේ සාදි කුමාරිය සැවදෙලා ධ්‍යාන වඩනම ලෝකෙ. ඒ නිසා බාධාවක් නැහැ. දැන් යන්න පුළුවන් නම් වඩන්න ධ්‍යාන. බැරි නේ හිතන්න පුළුවන් නම් පුළුවන්. දැන් අර අපි ඔය බුරුම රටේ යන ආරණ්‍යේ ඉන්නවා එක අම්මා කෙනෙක් දැන් අවුරුදු 6කට ඉස්සරහට දැක්කා. දැන් නම් ඇද්ද දන්නේ එතුමි අවුරුදු දෙකක් තුනක් එතන භාවනා කරනවා. එතුමියගේ දරුවෝ නව දෙනෙක් ඉන්නවා. පුතාල 6 දෙනයි, දූවරු 3 දෙනයි. එයින් පුතාල 3 දෙනෙක් මහානදම් පුරනවා. දූවරු 3 දෙනෙක් ඒ දසතිය සමාදන් වෙලා මහානදම් පුරනවා. අනිත් 3 දෙනා ගෙදර බලාගෙන ඉන්නවා. ඒගොල්ලෝ මණ්ඩලයේ මේ ඉන්නේ ඇතම්ම 600කට මෙහා තැනක අත්ත සමාපatti ලැබලා විපස්සනා ඥාන මුදුනටම ගිහිල්ලා කරන්නේ තින්නේ උපාසක සම්මා දරුවෝ නවදිනු සම්මා කෙනෙක් නම් කොච්චර වාසදනේ නමුත් අර නියම උපදේශ ඇතුළු වඩාපු නිසා නියම ලෙසට ධ්‍යාන සමාපatti පුදවාගෙන විපස්සනා වඩලා හිටියේ ඒ ඒ දරුවන්ගේ සියක් වෙන භාවනා කරන එයාට බැරි වුණා එයා වයෝවෘද්ධ වගේම ලෙඩ රෝග තියෙනවා. ඇඟ හුඟක් බරපතලයි. ඉතින් ඉරියව් පවත්වන්න අමාරුයි. මම කියන්නේ ගියත් උපාසිකාවන්ට ධ්‍යාන වඩන්න පුළුවන්. දැන් එතන ඉන්නවා මට මතකයි දැන් 97 අවුරුද්දේ අපේ සම්මුඛෝනා එතන භාවනා කරපු දෙමළ ජාතික දසසිල් මෑණි කෙනෙක් වයස අවුරුදු 19යි. අස සමාපatti ලබා විපස්සනා යන දියුණු කරගන්න. මං කියවා දෙමළ බසින් මට මේ භාවනා මාර්ගයේ ප්‍රතිගත කර දෙන්න. එතුමිය කිව්වා මං දෙමළ වුණාට දෙමළ ඉගෙනගෙන නැහැ. කතා කරන්නේ ගුරු බසේ රටේ. ඒ නිසා එයාගේ අක්කා නම් දන්නවා දෙමළ ඉගෙනගෙන තියෙනවා කියන්නම් කියලා ඉකරුනේ නැහැ. මොකද ලංකාවට මේ මෙහෙමත්වත් මේ දියුණුවට පත් වෙලා ඉන්න බව කාටත් දහගන්නයි ඒක මම බලාපොරොත්තු නමුත් ඊට පස්සේ වාරය යනකොට ඒගොල්ලෝ වෙන පළාතකට ගිහිල්ලා වෙන සේනාසනයකට ඉතින් සොයාගන්න බැරි වුණා. ඒ නිසා තවත් එතන හිටියා ඒ වගේම දෙමළ ජාතික තරුණ කෙනෙක් පැවිදිලා දෝත අනුසම්පන්නයි ධම්ම රත කියලා නම. ඒත් ඔය වගේම වයස 19යි. අස සමාපatti ලබා විපස්සනා ඥානවල. ඊට පස්සේ ආද අපේ අනුගතයා ත්‍රිපිටක අධ්‍යාපනයේද ගිහින් තියෙනවා මේ රංගුල් නුවර. ඔය වාගේ ගිහි පැවිදි හැමෝටම ඒව වඩන්න පුළුවන්. ඉතින් ඕන කරන්නේ හොඳම නිවැරදි වූම උපදේශ ඕනේ. අනික නිරෝධකම ඕනේ. විවේකේ ඕනේ. අනික ඉතින් ප්‍රඥාව ඕනේ. නුවණ ඕනේ. මේ ටික තියෙනවා නම් කරන්න පුළුවන්. බැරි දෙයක් නෑ. <laughs> බැරි දෙයක් නෑ. ඉතින් අපේ රටේ වෙලා තියෙන දැන් ලංකාවේ මෙහි මෙහෙනම් හුඟා නිදහස තියෙනවා ලංකාවෙන් අපේ බෞද්ධයන්ට නිදහස බොහෝම අඩුයි. බොහෝම අඩුයි. මේ රටවල හරියට නිදහස තියෙනවා. මේ රටවල ඉන්න නැත්නම් ධානය වඩන්න පුළුවන් හරියට උපදෙස් ලැබෙනවා.